කල්යාණ මිත්‍රවරුනි භාවනාව කියන්නේ કૃතිම දෙයක් නෙමෙයි કૃතිම කියලා කියන්නේ සමහරකාරයෙන් කරන්න ඕන දෙයක් කළ හැකි දෙයක් නෙමෙයි ඒ වගේම භාවනාව අපේ හිතේ අභ්‍යන්තරයේ කෙරෙන දෙයක් වුණත් ඒක රහසකුත් නෙමෙයි. මේ අන්ත දෙකෙන්ම භාවනාව නිදහස්. එක පැත්තකින් අපි ඇඳුමක් ඇඳහම ආභරණයක් පළඳුවාම කොණ්ඩ විලාසිතාවක් වගේ එහෙම දැම්මහම ඒක පේනවා. ඉතින් භාවනාව කියන්නේ එහෙම දෙලෙන දෙයක් නෙමෙයි ඒ විදිහට. දැන් මෙයා සුදු පාට ඇඳුමක් ඇඳන් ඉන්නේ, රතු පාට ඇඳුමක් ඇඳන් ඉන්නේ, අලුත් ඇඳුමක්, තරණ ඇඳුමක්. ඒ පිටින් බලනකොට එකපාරට පේන දෙයක් තියෙනවනේ. ඒ වගේ භාවනාව කියන එක එහෙම පේන දෙයක් නෙමෙයි. එහෙම ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි. ඒ වගේම එහෙම නොවුණා කියලා එය රහසකුත් නෙමෙයි. දැන් අපි කාටත් නොකියෙරෙන්න කාටත් කියන්නේ නැතුව කාටත් නොදැනෙන්නට භවනා කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ කුටියක් ඇතුලේ නැත්නම් අපේම කාමරය ඇතුලේ දොරක් වහගෙන කවුරුවත් නැහැ. අනිත් දැන් හිතන් ඉන්නවා වෙන්න පුළුවන් සමහර විට සුපත් බලනවා නිදාගෙන ඉන්නවා කියලා නමුත් අපි භාවනා කරනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කුටියක් තුල රහසින් කිසි කෙනෙකුට නොදැනෙන්නට කරන්නේ භාවනාව අපේ සාමාන්‍ය ජීවිතේ දී හිත වෙනවා. ඒක හංගා ගන්න බෑ. ඉතින් මේ අන්ත දෙකට යන්නේ නැති දෙයක් තමයි භාවනාව කියන්නේ. කාටවත් නොදැනෙන්න කළත් ඒ භාවනාව නිසා සිද්ධ වෙන වෙනස අනිත් අයට දැනෙන්න පටන් ගන්නවා. අපේ අනිත් අයට යමක් ඉන්නන්නට භාවනා කරන්න බෑ මේ දෙකම අපි අපිට තේරෙන සුදුම් ගතියුතු කාරණා දෙකක් හංග ගන්න පුළුවන් දෙයක් නෙමේ භාවනාව කියන්නේ. කෙනෙක් භාවනා කරනවා නම් අනිවාර්යයෙන්ම එයා ඒ තැනැත්තාගේ කතාවේ ක්‍රියාවේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න පුළුවන් පේනවා ආශ්‍රය කරන අයට. කීප පැත්තකින්ම පේන. එක තමයි කලබලකාරී ගතිය අඩු වෙනවා. ඊට එකක් තිබුණා කලබලය එල නිරීක්ෂණය කළ හැකි හැකි මට්ටමකට අඩු වෙනවා. පිටින් බලන කෙනෙකුට. ඒ වගේම ප්‍රබලකාරී ගතිය විතරක් නෙමෙයි. සිතරන් හදිස්සියක් දේවල් වලට අනවශ්‍ය හදිස්සියක් ඒ අනවශ්‍ය හදිස්සියක් අඩු වෙලා යනවා. දැන් හදිස්සි විය යුතු දේවල් තියෙනවා. මේකත් අපි තේරුම් ගන්න ඕනේ. භාවනාව කියන්නේ හැම දෙයක්ම පුළුවන් තරම් හිමීට කරන එකම නෙමෙයි. ওই වේගය කියන එක මේ භාවනාවට ඉතර අදාළ දෙයක් නෙමෙයි. යමක් කළ යුතු වේගය මොකද්ද කියලා අඳුනා ගන්න පුළුවන් කෙනෙක් භාවනා කරනවා. හිමීට කරන්න ඕනේ මොනවද? ඉක්මනට වේගයෙන් ශනිකව කළ යුතු දේ මොකද්ද? මේ දෙක වෙන් කරලා අඳුනා ගන්න පුළුවන් භාවනාවේ. ඒ හඳුනා ගැනීම තුළ කෙනෙකුට හැකියාවක් ලැබෙනවා ජීවිතය අපි කරන දේවල් කතාබහ ඇවිදීම උයන පිහන එක කෑම කන එක මේ කොයිකත් අනවශ්‍ය වේගයකින් තොරව සහ අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව ඉතු කරගන්නට මේකත් ආයන්ත දෙක එක පැත්තකින් අනවශ්‍ය අවශ්‍ය හදිස්සියක්. කාරක දැක්කහමත් අනවශ්‍ය හදිස්සියක්. මුණ හොදන කොටත් අනවශ්‍ය හදිස්සියක්. කෑම උයනකොට කනකොට කලබලයක්. ඉතින් මොහොතකට භාවනා කරන කෙනෙක් නම් මොහොතකට නතර වෙලා Tamanගෙන්ම අහනවා අවශ්‍යද මෙහෙම ඉක්මන් වෙන එක. මොකද්ද තියෙන හදිස්සිය? හදිස්සියක් තියෙන්න පුළුවන් හැබැයි අදිත්‍යයක් ඇත්තටම තියෙනවද? අන්න ඒ ප්‍රශ්නය කෙනෙක් තමන්ගෙන්ම අහනවා. තමන් දිහාම බලනවා. මොකක්ද තියෙන අදිත්‍යය? දැන් එහෙම බලලා තේන්නේ නැත්නම් අදිත්‍යයක්. එහෙම මේ අත්තරෙන් දෙකෙන් ඉවර කරලා දාන්න තරම් කලබලයක් නැත්නම් මොකටද කලබල වෙන්නේ? ඕනෙම දෙයකට ඕනම දෙයකට මොකටද කලබල වෙන්නේ මොකටද හදිස්සි වෙන්නේ දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔක්කොම ටික හදිස්සියෙන් කරලා ඉවර කරලා දැම්මහම හොඳට නිවිවේක ගන්න පුළුවන් ඒක ඇත්තක් තියෙනවා පුළුවන් තරම් ඉක්මනට වැඩ ටික ඉවර කරලා දැම්මොත් විවේක ගන්න පුළුවන් හැබැයි මේ දෙකම අන්ත දෙකක් වැඩ කරමින් විවේක ගැනීමකුත් භාවනාවේදී කෙනෙකුට පුරුදු කරගන්න පුළුවන්. දැන් අනවශ්‍ය අනවශ්‍ය කියන්නේ අවශ්‍ය හෝ අනවශ්‍ය ඉක්මනකින් යමක් වේගෙන් කතා කරා කියලා හිතන්න. බලන්න ඉක්මනට හති වැටෙනවා. වේගෙන් ඉක්මනට අපි කතා කළොත් ඉක්මනට හති වැටෙනවා. ඉක්මනට වෙහෙසටපත් වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වැඩිය අපි බඩ වැඩි කරලා කතා කළොත් ඒ ඉක්මනටම අපහසුතාවයට පත් වෙනවා. කටට අපහසුාවක් වේදනාවක් දැනෙනවා, උගකට වේදෙනවා දැනෙනවා. හොරටදී වේගෙන් අපි ඉක්මනට ඇවිද්දොත් ඇති වැටෙනවා. ඕනම දෙයක්. මේ කලබලයක් අපි කලබල වෙනකොට අපේ හෘද ස්පන්දනයේ වේගවත් වෙනවා. සාමාන්‍ය වෙලාවට වැඩිය වේගවත් වෙනවා. හුස්ම ඇතුල් වීම පිටවීම වේගවත් වෙනවා. ඉතින් මේ දෙක වේගවත් වෙනවත් එක්කම අනිකුත් අධ්‍යාන්තර කායික ක්‍රියාකාරීත්වයන තීව්‍ර වෙනවා. ඉතින් ඒ එතකොට තමයි මහන්සිය. හුඟක් වැඩ කරාම අපිට එන මහන්සියට එක හේතුවක් තමයි මේ වැඩ වැඩි වෙන එකත් වැඩිය අපි කලබලෙන් වැඩ කරන්නේ. ඉතින් අර කලබලෙන් ඔක්කොම ටික ඉක්මනට ඉවර කළා දාලා විවේක ගන්නවා කියන එක එක කළ හැකි එක විදිහක්. ඒක ඒකම ටිකක් අපිට පුළුවන් නම් මේ වැඩක් කරනකොට බලලා මොනවද හිමීට කිලොත් ප්‍රශ්නයක් නොවෙන්නේ. අන්න ඒවා ටිකක් හිමීට කියලා බලන්න පුළුවන්. ඉතින් එතකොට බලන්න කොච්චර විවේකයක් වැඩක් කරනකොටම දැනෙනවද? කතා කරන ගමන්, ඇහුම් කන් දෙන ගමන්ම කොච්චර විවේකයක් ලියන ගමන් ඇවිදින ගමන් වෙන වැඩක් කරන ගමන් ඒ මහන්සියකින් තොරව ඒ වගේම පහළවකින් වැඩ අහංගෙන කරලා ඉවර කරන්න පුළුවන්. දැන් මේක භාවනාවේදී කෙනෙකුට පුරුදු වෙන සහ පුරුදු කළ හැකි දෙයක්. එතන භාවනාව කියන්නේ කුටියක් තුළ සිද්ධ වෙන අඳුරු රහස්‍ය ක්‍රියාවක් විතරක් නෙමෙයි. එතනින් අපි ඒ ගල් ගුහාවෙන් අපි භාවනාව ගේන්නට ඕනේ අපේ සාමාන්‍ය ජීවිතය තියෙන තැනට. එක වැඩක් අපි කලබලෙන් එදිනදා ජීවිතය කරන එක වැඩක් තෝරාගෙන බලන්න එක ටිකක් හිමීට කරලා අවධානයෙන් කරලා මොනවද මම කරන්නේ මොනවද මට දැනෙන්නේ ඒ ගැන ටිකක් අවධානයෙන් ඔක්කොම වැඩ කරන්න බැරි වෙන්න පුළුවන් එක වැඩක් තෝරාගෙන දිනපතා කරන කියන්නේ දවසක් දෙකක් සතියක් නොකදවාම නොකදවාම කළ බලන්න ලොකු සතුටක් දැනෙයි ඒ වැඩෙත් ඒ ක්‍රියාවත් එක්ක ලොකු සතුටක් දැනෙයි මහන්සිය කියන එක පැත්තකටවත් වෙන එකක් නෑ. ඒ වගේම ආශාවක් ඇති වෙයි පහවදා ඒ වෙලාව වෙනකොට ආ මට අර භාවනාව කරන්න අර සතුටින් යුතුව ඒ වැඩේ කරන්න මම දැන් වෙලා වෙනවා කියලා. ඒකම ඊළඟ කාර්යය තමයි දැන් අපි යමක් කරනකොට ඒ ගැන අවධානය නැති වෙච්ච ගමන්ම අපිට හිතට එන්නේ ඉස්සරහට කරන්න තියෙන වැඩ ටික. දවසේ ඉදිරියට කරන්න තියෙන ටික, හෙට කරන්න තියෙන ඒවා අනිත් කරන්න තියෙනවා මේ ඔක්කොම මතක් වෙනවා. එකින් එකට මතක් වෙනවා ඒ වගේ තියෙන බරපතලකම, වගකීම් සහගත බව, මේවා කරගන්න පුළුවන් වෙයිද අනිත් අය හරියට ඒ ටික ඒ වැඩේ ඉවර කරගන්න අනිත් අයගේ කාර්යයන් නිම කරලා තියෙයිද දැන් ඔක්කොම අපේ ඔළුවට එනවා. දැන් බලන්න ඒවත් එක්ක ලොකෝ පීඩනයක් අපිට තියෙනවා. ඉතින් අපි කරන්නේ දැන් එක වැඩ. මේ වෙලාවේ කරන්නේ එක වැඩ. හැබැයි අපිට වැඩ 100ට විතර බල සහ වෙහෙස දැනෙනවා. නොකරන වැඩ 99ක වෙහෙසත් මහන්සියක් අපි විඳිනවා අර භාවනාමය මනසකින් ඒ වැඩේ නොකරන නිසා. ඉතින් මේකත් අපිට ටිකක් පුරුදු කරලා බලන්න පුළුවන්. ඇත්ත කරන්න තියෙන වැඩ මහා කෝටියක් තියෙනවා ඉස්සරහට. ඒ අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ ඔක්කොම ඇත්ත නමුත් මේ මොහොතේ ඒවා ගැන හිතුවා කියලා මොකක්ද ලැබෙන ප්‍රයෝජනේ? මේ මොහොතේ මම ඒ ගැන කල්පනා කර කර හිටියා කියලා ලැබෙන ප්‍රතිඵලය නම් මම වෙහෙසටපත් වෙන එක. මම ආතතියටපත් වෙන එක. ඉකේදී කියලා කිසි වැඩක් දෙන්නේ ඊට වැඩිය වැදගත් මේ කරන වැඩේට අවධානයෙන් කරන එක. එතකොට මේක ආයෙමත කරන්න වෙන්නේ නැහැ. හරියට කළොත් වරදින්නේ නැහැ. තව පාරක් බලන්න වෙන්නේ ඉතින් අන්න භාවනාව ගේන්න පුළුවන් දෙවෙනි තැන. පළවෙනි තැන එකක් තෝරාගෙන අපිට පුළුවන් කලබලයෙන් තොරව හිමීට ඒ වැඩේ කරන්න. ඔක්කොම වැඩ අමාරුයි. හරි එක දෙයක්. හැමදේම කරන දෙයක්. විකතම හැමදේම ඒ දේ හිමීට අවධානයෙන් කරලා බලන්න. දෙවෙනි එක තමයි අර යමක් කරනකොට ඉදිරියට කරන්න තියෙන වැඩ ඒ කන්දරාව ඔලුව උඩට එනකොට ඒ ඔක්කොම බර ඔලුව උඩ තියාගෙන ඒ හැම වැඩක්ම කරනකොට දැනෙන පීඩනයයි බයයි බරයි ඔක්කොම විඳිනවා අපි එක දෙයක් කරනකොට. ඉතින් පුරුදු කරගන්න පුළුවන් වර්තමානයේ ජීවත් වීම. මොකද්ද? ඒ එකක්වත් දැන් කරන්න නැහැ. මේ මොහොතේ එකක්වත් කරන්න නැහැ. මේ වෙලාවේ කරන්නේ මම මේ ලියන්නේ. නැතිනම් බලන එක. මොකක් හරි කොයනේ. කෑම කනේ. මේක මොකද්ද තියෙන බර? මේ කරන වැඩේ මොකද්ද තියෙන පීඩනේ ආසහනේ? බලන්න පුළුවන්. පුළුවන් වෙනා නෑ මේක කිසි දෙයක් නෑ. ඇයි එහෙනම් මට මේ කරන වැඩේ තියෙන දැහැල්ලුව අත්දකි? අපට අත්දකි. ඇයි අපි ඒක අහිමි කරගන්නේ? ඇයි අපි සතුට අපේ ජීවිතයට නොදී ඉන්නේ අනාගතය ගැන බය වෙමින් අනාගතය ගැන අනවශ්‍ය විදිහට කල්පනා කරමි. තුන්වෙනි කාරණය තමයි දැන් අපි සමහර වෙලාවට වැඩ කල් ගන්නවා. නැතිනම් එච්චර ගණන් ගන්න. නොකලකා හරිනවා. එහෙම ඊට කරනවා. හැබැයි ඇත්තටම බැලුවොත් ඉක්මනට කරන්න ඕනේ වැඩ. අල්ලාන්න වෙලාවක් නැහැ. ධාම සැලකිල්ලෙන් කළ යුතු දේවල්. අන්න භාවනා කරන කෙනෙකුට ලැබෙන ඊළඟ අවබෝධය මේ කල් දැමිය යුතු නැති දේවල් මොනවද අද අදම කරන්න තියෙන දේ මොකක්ද මේ වෙලාවේ කළ යුතු දේ මොකක්ද ඉක්මනට ඉවර කරන්න ඕනේ වැඩේ මොනවද මෙන්න මේක අපිට අඳුනගන්න ලැබෙනවා දැන් අපි හුඟක් වෙලාවට වැඩ කල් දාන්න වෙන්නේ අර මහන්සිය නිසා. වෙහෙස නිසා. වෙහෙස එනකොට එපා වෙනවා. ඉතින් එපා වෙනකොට අත්‍යවශ්‍ය දෙයක් වුණත් දැන් කරන්න අපිට ශක්තිය නැහැ. කායික ශක්තියක් නැහැ, මානසික ශක්තියක් නැහැ. දෙකම හීන වෙලා. දැන් අර විදිහට අපි ටිකක් කලින් කතා කරපු විදිහට ටිකක් වැඩත් එක්ක භාවනාවත් එකතු කරන් ආවොත් වෙහෙස අඩුයි, ශක්තිය වැය වෙනවා අඩුයි, ශක්තිය ඉතිරි වෙනවා. එතකොට කල් නොදැමිය යුතු දේවල්, වහවහා කළ යුතු දේවල්, ඉතාම සැලකිල්ලෙන් කළ යුතු දේවල් අඳුනගෙන අපිට පුළුවන් ඒවා ඉක්මනට කරන්න. මේ ඉක්මනට කිරීමත් භාවනාවක්. මේ භාවනාව කියන්නේ තාම මන්දගාමීව වැඩ කරන එක නෙමෙයි. ඒ පුහුණු වෙනකොට සමහර විට දැකලා ඇති තාම හිමීට කෙනෙක් ඇවිදිනවා. හිමීට ඇවිදිනවා එක අඩියක් තියලා ඊළඟ අඩිය ගන්න මිනිත්තුවක් දෙකක් යනවා. ඒ පුහුණුව. ඒ පුහු භාවනාව පුහුණු කරන්න පුළුවන් එක්තරා ආකාරයක්. ඒකට නෙමෙයි භාවනාව කියන්නේ. ඒ පුහුණුව ඊටාම වැදගත්. ඒ වගේම පුහුණු කරන්න වේගයෙන් වැඩ කරන්න. ඉක්මනට ඇවිදින එකක් සක්මන් භාවනාවයි. වෙලාවක් තෝරගෙන බලන්න. ගාක් වේගෙන් ඇවිදලා සාමාන්‍යයෙන් ඇවිදිනවට වැඩිය වේගෙන් සිහියෙන් ඇවිදලා බලන්න. මිනිත්තු 10ක් 15ක් ඇවිදලා බලන්න හොඳ අවධානයෙන් හිත හරීම සැහැල්ලුයි. අර සක්මන් භාවනාව හිමීට කරාම දැනෙන මානසික සැහැල්ලුව ඒ විදිහටම වගේ දැනෙයි වේගෙන් ඇවිදිනකොට හැබැයි සිහියෙන් අවධානයෙන් නිසා භාවනාවට වේගය කියන එක ඉතර අදාළ දෙයක් නෙමෙයි. භාවනාවේ කරන්නේ අවශ්‍ය වේගය අඳුනගන්න එක. සමහර දේවල් හිමීට කරාම ඇති, සමහර දේවල් ටිකක් ඉක්මනට කරන්න ඕනේ. මේ දෙක අපි වෙන් කරලා අඳුනගෙන අවශ්‍ය වේගයට ඒ දේ කරන්න අන්න ඒ හැකියාව අපට ලැබෙනවා භවනාවෙන්. ඉතින් එතකොට අපිට කියන්න බෑ කෙනෙක් ගැන මෙයා හෙලීට වැඩ කරන කෙනෙක්ද ඉක්මනට වැඩ කරන කෙනෙක්ද? එහෙම කියන්න බෑ. හැබැයි අවශ්‍ය දේ අවශ්‍ය වේගෙන් කරන කෙනෙක් බවට පත් වෙන එක තමයි ඔය තැනට සුදුසු නොවන කියන්නේ. සහනෝචිත ප්‍රඥාව. මේ වෙලාව අනුවයි තීරණය කරන්නේ මොකද්ද ඉක්මනට මොකද්ද දෙමීට. ඒක කලින් තීරණය කරන්න අමාරුයි. හැබැයි දැන් අපිට වෙන්නේ පොලිමේ වැඩ තියෙනකොට පොලිමේ උයන්න වෙනකොට අපි ඔක්කොම කලබලෙන් කරනවා. යන්ත්‍රයක තත්වයට අපිපත් වෙනවා. එකම වේගෙන් අපි ඔහේ කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා. නෑ ඊට වැඩිය ජීවත් වෙන කෙනෙක් විදිහට වැඩ කරන්න පුරුදු වෙමු. අපි කාටත් වැඩ කරන්න වෙනවා. ඉගෙන ගන්න කෙනෙකුටත් වැඩ තියෙනවා. උගන්නන කෙනෙකුටත් වැඩ තියෙනවා. ජීවත් වෙන කෙනෙක් විදිහට යන්ත්‍රයක් විදිහට නෙමෙයි අපිට වැඩ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි යන්ත්‍රයක් විදිහට. ඔහේ යන්ත්‍රයක් විදිහට ඔය ඕනම යන්ත්‍රයක් වගේ ඔහේ කරකෙන. නෑ එහෙම නෙමෙයි. මොහොතින් මොහොත වැඩෙන් වැඩේට අවධානයෙන් යමක් පටන් ගන්නකොට අවධානයෙන් කරලා ඉවර වෙනකොට ආයේ වැඩේ ඉවරයි කියන එකේ නැවතුම් පිට අවධානයෙන් තියන්න පුළුවන් නම් හරි සැහැල්ලුවක්. ඒ සැහැල්ලුවක් දකින්න. අපි ඒ සැහැල්ලුවක් දකින්නේ නැවතුම් පිට තියන්න කලින් ඊළඟ වැඩේ පටන් ගන්න. ඉතින් මේ එකක් ඉවර වුණා කියලා ඒ උත්මක් ගන්න, උත්මක් පිට කරන්න, ඒ සැහැල්ලුවක් දකින්න අලුතෙන් ප්‍රබෝධයක් ඇති කරගන්න ඊළඟ වැඩේ අලුත් රුක්මක් එක්ක පටන් ගන්න. මේවට ලොකු වෙලාවක් යන්නේ මේ සියල්ල තුළ අපිට ලැබෙනවා හැකියාවක් අහුම් සම්බෙන්නට. අපි ඕනේ වුණත් එපා වුණත් අහුම් සම්බෙන්න වෙනවා අනිත් අයට. ඒ අය කියන දේට. දරුවන්ට සිද්ධ වෙනවා දෙමව්පියන්ට ඇහුම්කන් දෙන්න, දෙමව්පියන්ට සිද්ධ වෙනවා දරුවන්ට ඇහුම්කන් දෙන්න. කාම පුරුෂයාට සිද්ධ වෙනවා භාර්යාවට, භාර්යාවට ඇහුම්කන් දෙන්න වෙනවා කාම පුරුෂයා කියන දෙයට. ඊළඟට වැඩ කරන්න ගියාම රාජකාරියේ මේ අපේ කාටත් සිද්ධ කිව්වොත් ඇහුම්කන් දෙනකොට ඒත් අපිට පුළුවන් යන්ත්‍රයක් වගේ කරුණ විතරක් ගන්නවා වචනයෙන් කියන වචනාර්ථය විතරක් අරගෙන අපිට පුළුවන් අහින් සම්බෙන්දේ උත්තර දෙන්නයි හරියට යන්ත්‍රයක් වගේ දුරකථනවල තියෙන්නේ යන්ත්‍රනේ යාන්ත්‍රිකව කණවිලේ සටහන් කරගෙන උත්තරයක් දෙනවා ඒ தත්ත්වයට අපි ටික ටිකපත් වෙලා යනවා මේ දුරකථනයේට වැදගත් නැහැ මෙයා කලබල වෙන්න කතා කරන්නේ සහනයකින්ද කතා කරන්නේ, ඡාම දෙඩි හදිස්සියකටද කතා කරන්නේ, සුහදතාවයකට ඒවා දුරකථනයකට තේරෙන්නේ ඒ යන්ත්‍රයකට ඒවා තේරෙන්නේ නැහැ. එකව. ඕන නැමතුමකට එක වගේ. නැහැම නෙමෙයි අපි කවුරුත් නෙමෙයි. ඉතින් ඉන්න අපිට මේ ඇහුම් කන් දීම ඉතාම වැදගත්. මොනවද මේ කියන්නේ? කවුරු හරි කියනකොට මොනවද මේ කියන්නේ? ඒ වචන විතරක් නෙමෙයි. ඒ සමස්ත පණිවිඩය ගන්න ඕන නම් අපිට වචන විතරක් මදි. ඒ කියන හඬ එක්කෙනාගේ හඬ ඊටාම වැදගත්. ඒ හඬිනුත් ලොකු පණිවිඩයක් කියවෙනවා සමහර විට වචන වලින් කියන්නට බැරි. සමහර විට වචන වලින් කියන දේ නෙමෙයි කියන්න ඕනේ. ඒ ඒ තමන් කියන්න අකමැති දේ තමන්ගේ හඬින් පිට වෙනවා. එනිසා හඳට ඒ ස්වරයට ඒකටත් අපි මුල්කම් දෙන්න ඕනේ. ශබ්දයට විතරක් නෙමෙයි. ඒ ශබ්දයේ පිට වෙන ස්වරය අපි අවධානයෙන් ඉදිරියට විතරයි ඒ ඇහෙන්නේ. ඊළඟට ඒ මූණ ඉරියව්. දැන් මේ සියල්ල පිළිබඳ අපි ළමේ කතා කරනකොට අපි අහගෙන හිටියොත් ඒ විදිහට ඒ ළමයාගේ හඬ ස්වරය, මූණ ඉරියව් කොහෙ බලාගෙනද මේ කතා කරන්නේ? මේ ඔක්කොම ආගෙන හිටියොත් අන්න අපිට ළමයා කියන දෙයි, කියන්නේ නැති දෙයි, කියාගන්න බැරුව ඉන්න දෙයි, හංගන දෙයි ඔක්කොම වගේ අඳුනගන්න පුළුවන්. මේකට තමයි ඇහුම් කන් දීම කියන්නේ. එහෙම නැත්නම් අපි ඇහුම් කන් දෙනවා කියලා කරන්නේ අර දුරකථන ආමන්ත්‍රණ යන්ත්‍රයකට යන්ත්‍රයක කාර්යය තමයි. වචනයට ප්‍රතික්‍රියා දක්වනවා වචනයට ප්‍රතිචාර දක්වනවා එච්චරයි අපේ අත්දැකීම අපිටත් සමහර විට කියන්න ඕන දෙයි කියා ගන්න බෑ ඒක අපි අඟවනවා ඒ ඇඟවීමට සමහර විට අපිට හිතවත් කෙනෙකුට සමහර විට සංවේදී කෙනෙකුට දැනෙන්න පුළුවන් ආ මෙයාට මෙහෙම දෙයක් කියාගන්න බැරි වුණා මේ ඊටාම වැදගත් ගුණයක් මේ තරන් දීම. ඉතින් අපි භාවනා කරනවා නම් මේ ගුණය අපි තුල ටික ටික ඇති වෙනවා. අපි ඇති කරගන්නට ඕන. ඒ තුලින් අපි ජීවත් වෙන කෙනෙකු බවට පත් වෙනවා. සජීවී පුද්ගලයෙකු බවට පත් වෙනවා. අපි විතරක් නෙමෙයි අපිට කතා කරන අයටත් තේරෙනවා මම කතා කරන්නේ ජීවත් වෙන පුද්ගලයෙකුට කියලා. යන්ත්‍රයකට නෙමෙයි ළමයෙකුට තේරෙනවා අම්මා තාත්තා අපිට හුම්කම් දෙනවා. අම්මා තාත්තා කියන්නේ යන්ත්‍ර නෙමෙයි. ඒ අය අහනවා, උරා ගන්නවා යමක් මම කතා කරනකොට. කන ඇතුලෙන් වචනයක් ගන්නවා විතරක් නෙමෙයි. මට කියන්න ඕනේ සමස්තේම ගන්නවා. ඒක දැනෙනවා. ඉතින් ඒ ළමයින්ට ලොකු රැකවරණයක් දැනෙනවා Tamange අම්මා තාත්තා එක්ක ඉන්නකොට. යන්ත්‍රයක් එක්ක ඉන්නකොට නොදැනෙන. සමහරට දරුවෝ එහෙම හුම්කම් දෙනවා නම් දෙමව්පියන්ට දැනෙනවා. ඒ සුරක්ෂිත භාවයෙන් ඒ සජීවී අත්දැකීමම නැත්නම් හරියට අපි මලමිනියකට කතා කරනවා වගේ හුඟක් වෙලාවට. ඉතින් අද අද මිනිස් සමාජයේ තියෙන මේ ගැටලුව වලට එක් ප්‍රධාන හේතුවක් තමයි මේ සජීවී බව නැති වෙලා යන එක. ඔවුනොවුන් අතර තිබී යුතු සජීවී සම්බන්ධය. සම්බන්ධකම් කියනවා හැබැයි සජීවී නෑ. හරියට යන්ත්‍රයක් එක්ක පරිගණකයක් එක්ක තියෙන සම්බන්ධය වගේ. බුද්ධිය තියෙනවා එතන. හැබැයි බුද්ධිය තිබ්බට අපිට ඒක දැනෙන්නේ ඒ අනුසන්දීම පැත්තෙන්. ඊළඟට අපේ භාවනාවේදී අපි කතා කරගෙන යන්නේ මේ භාවනාව කියන එක මේ ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි ඒ වගේම හංගගෙන කාටත් නොදැනෙන්න යන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි කියන එක. කොහොම කළත් කරනවා නම් භාවනාව ඒ අපේ ජීවිතය තුළින් එළියට පිටාර ගලනවා. අපි කරන වැඩ තුළින් පිටාර ගලනවා. අපේ කතාව තුළින් පිටාර ගලනවා. ඇහුම්කන් දීම තුළින් පිටාර ගලනවා. අපිටම දැනෙනවා අපි සැහැල්ලුවෙන් ජීවත් වෙන බව. අනවශ්‍ය වේග හිතට ගන්න නැතුව ජීවත් වෙන බව. අනවශ්‍ය වෙහෙසක් ඇඟට සහ හිතට දෙන්නේ නැතුව අපි ජීවත් වෙනවා කියන්නේ මේ දෙකම එක්තරා විදිහකට උපකරණ. ඇඟයි හිතයි දෙකම. අපිට ලැබිලා තියෙන උපකරණ දැන් අපිට පෑන් පැන්සල් ලැබිලා තියෙනවා. දුරකථන ලැබිලා තියෙනවා, යාන වාහන ලැබිලා තියෙනවා. පරිගණක රූපවාහිනී විදුලි ස්ත්‍රික්ක රෙදි සෝදන යන්ත්‍ර උපකරණ වලින් පිරීලා අපේ ජීවිතේ ඔය කිසිඳු උපකරණයකට කරන්න බැරි දේවල් මේ ඇඟටයි හිතටයි කරන්නේ. මේ ශරීරය සහ මනස කියන්නේ කල්යාණ මිත්‍රවරුනි සබා දහමෙන් අපට ලැබුණු මහාර්ග ත්‍යාග දෙකක්. මේක වෙන කාටවත් දෙන්න බෑ. මේ ත්‍යාග දෙක දෙන්න බෑ වෙන කිසිම විද්‍යාඥයෙකුට, නිෂ්පාදකයෙකුට, කර්මාන්ත කලාංගියෙකුට මේ අපිට ලැබිලා තියෙන මිනිස් ශරීරයයි මිනිස් හිතයි. ඒක කාටවත් දෙන්න බෑ. එකම එකවරයි අපිට ওই තෑගි දෙකම ලැබෙන්නේ එක් ජීවිතයක් තුළ. එකම එකවරයි. ඒකට මේ තෑග්ග ලබන්නට අපි වාසනාවන්ත වෙලා. එතකොට මේක අපි කොහොමද පාවිච්චි කරන්නේ? අන්න ඒක අපේ වගකීම. අපිට තියෙනවා වගකීමක් මේක බලාගන්න. රැක බලා ගැනීමේ වගකීම. අහා ප්‍රයෝජනවත් ආකාරයෙන් පාවිච්චි කිරීමේ වගකීම. මේ වගකීම් දෙක අපට තියෙන බව භවනාවේදී අපිට දැනෙන්නට පටන් ගන්නවා. මේ ශරීරය අපි බාර අරගෙන තියෙනවා. හිත අපිට බාර වෙලා තියෙනවා. මේ දෙක අපි බලා ගන්නට ඕනේ. ඒ වගේම මේ දෙකෙන් අපිට වැඩ ගන්නත් පුළුවන්. බලා ගන්න එක විතරක් නෙමෙයි වැඩ ගන්න පුළුවන්. අතර මොනවද ගන්න තියෙන වැඩ. අන්න එතනදී අන්න එතෙන්දී වැදගත් කාරණයක් මතුවෙනවා. අපිට පුළුවන් මේ උපකරණ දෙක පාවිච්චි කරන්ද ඒ උපකරණ දෙකම විනාශ වෙන විදිහට ඕනම උපකරණයක් පුළුවන් පෑනක් පුළුවන් පාවිච්චි කරන්න පෑන කැඩිලා බිඳිලා යන විදිහ. වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් වාහනේ කැඩිලා පෙරලිලා හැප්පිලා විනාශ වෙලා යන විදිහ. ඕනම උපකරණයක් පුළුවන් මේ ශරීරයක් හිතත් දෙකමත් ඒ විදිහට පුළුවන් පාවිච්චි කරන්න. මිනිසුන් විදිහට ඉපදිලා ඒ මනුස්සත්වය පරිහානියට හත් කරගනිමින් කායිකව සහ මානසිකව කායිකව සහ මානසිකව ලැබුණු මිනිසක් බව ටික ටික අඩු කරගනිමින් යන්න පුළුවන්. ඉතින් මිනිස්කෙක් විදිහට උපදිනවා වැඩෙනවා ටික ටික ටික ටික මනුෂ්‍ය ගති මනසින් අඩු වෙනවා අර මිනිස් හැකියාවන් ශරීරයෙන් අඩු වෙලා යනවා ඒක විදිහක් තමන්ටම දුකක් ඇති වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් සා විදිහකට කියනවා ඒ වගේම අනිත් පැයට දුක් ඇති වෙන විදිහටත් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒක විදිහක් ජීවත් වෙන. Tamanට සහ අනිත් පැයට හිරිහැර වෙන විදිහ. Tamanට කියන්නේ මේ හිතටයි ශරීරයටයි හක් නැති වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්. අනිකුත් මිනිස් ශරීර සහ මනුෂ්‍ය සිත් වලට ගැටලු ඇති වෙන විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ට යහපතක් අර්ථයක් සැපක් ලැබෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්. අනිත් පැයට යහපතක් වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්. මෙන්න ජීවත් විය හැකි ආකාර හතර. මොකද එක තමන්ට අයහපතක් වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්. දෙක අනිත් පැයට අයහපතක් වෙන විදිහට ජීවත් වෙන්නත් පුළුවන්. තමන්ට යහපතක් වෙන විදිහට අනිත් අයට යහපතක් වෙන විදිහට. මේ ශ්‍රේෂ්ඨතම ජීවත් වීම කියලා ධර්මයේ කියන්නේ තමන්ට සහ අනිත් අයට යහපතක් වෙන විදිහට ජීවත් වෙන්නේ. මේක තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය. ජීවිතය කියන එක වාදික පළල දෙයක් නෙමෙයි. දැන් මේ අපිට ලැබිලා තියෙන මේ උපකරණ දෙක කොච්චර කල් තියෙයිද කියලා කියන්න බෑ හිතයි ගතයි මේ විදිහට. ඒ ගැන කාටවත් නෑ වගකීම් සහතික. හැබැයි දැන් අපිට තියෙනවා. මේ මොහොතේ අපි හැමෝටම තියෙනවා. මේ නැති වෙන්නට කලින් ඉතිරි වෙන යමක් කර මේ යන්ත්‍ර දෙක ආපහු බාර දෙන්න පුළුවන් නම් සබා ගහමෙට අන්න තෘප්තිමත් මිනිස්සෙකු විදිහට පැහැහීමකටපත් වෙන මිනිස්සෙකු විදිහට නැවත නැවත ආවර්ජනා කරන විට සතුටු විය හැකි මිනිස්සෙකුගේ අපිට ජීවත් වෙන්න පුළුවන් ජීවිතයෙන් සමුගන්න දවසට සමුගන්නත් පුළුවන්. මේකට කියන බලපතල වගකීමක් හැබැයි අපිට වගකීම භාවනාව තුළින් ටික ටික පහසුවෙන් ඉගෙන යන්න පුළුවන්. ඉතින් භාවනාව කියන්නේ ජීවිතයට ආලෝකයක්. භාවනාව කියන්නේ හරියට මාර්ග සිතියමක් වගේ කරුවලේ යන කෙනෙකුට විදුලි පන්දමක් වගේ නොඇති යන්නට අවශ්‍ය තැනට යන්නට මංගුලා නොවි යන්නට භාවනාව අපිට උදව් කරනවා. ඒ නිසා මේ භාවනාව කියන්නේ මිලකල නොහැකි වටිනා ත්‍යාගයක් වටිනා ආලෝකයක් මැනිකක්. ඒ වෙනුවෙන් අපි කරන්න ඕනේ දිනකට මිනිත්තු කීපයක් හරි මේ වටිනා උපකරණය හඳුනා ගන්න එක ඒ වෙනුවෙන් සුළු වෙලාවක් හරි කැප කරන එක. ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. එහෙමනම් අපි දැන් ටික වෙලාවක් මේ භාවනාවට හිත යොමු කරමු.